යම්කිසි කෙනෙකුගේ අඩුවක් දැක්කාම ඒ අඩුවට ගැටීමක් ඇති වෙනව නේද? ඒ හොඳ දැකලා ඒ හොඳට හැලෙන්න යන්න එපා. කෙනෙකුගේ යම්කිසි කෙනෙකුගේ අඩුවක් දැක්කාම ඒ අඩුවට ගැටෙන්නේ ඒ ගැටීමට මං ඇලිලා නිසානේ. ඒකම අනිත් පැත්තට පෙරලන. ඇයි වෙන එකක් හදලා ඒකට සාපේක්ෂයක් දීලා හදන්නේ? ඒක සරල කෙනෙක් කරන එකක් නේ. ඒක මිත්‍යාව වෙන්න කියන්නේ සම්මාවට එන්න වඩන එකක්. කෙනෙක් අපට බයිනවා අඩුවක්. ඒ බයින දේ තුලින් කර්මයක් ගෙවෙනවා. ඒ බයින දේ තුලින් මගේ අකුසල ගෙවන්න මට උදව් කරනවා. මට තරහා යනවද? මගේ මෛත්‍රිය කොච්චරද? ඉවසීම කොච්චරද? ඒවා දැනගන්න මට උදව් කරනවා. මේම හොඳ එකක් දැකලා ඒ හොඳ එකට ඇල්ලලා මේ ගැටිම නවත්තනවා. හැබැයි මෙතන ගැටුණා ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි මෙතන ඇලුනා. මෙතන ප්‍රශ්නයක් තියෙනවා. එතකොට ඇලීමයි ගැටීමයි දෙකම තිබිලානේ. ඇලීමයි ගැටීමයි දෙක හැබැයි අරකට වඩා මේකේ මේ බලය අඩුයි. ඇයි ඒක අනාර්ය එකක් මේ කාර්ය එකක්. ආර්ය වඩන්න වඩන්න වඩන්න වඩන්න ආර්ය දැනි වැඩිනකොට මෙයා මාර්ගයට වැටෙනවා. මාර්ගයට වැටුනහම මේක තමයි නිවැරදි මාර්ගය මේකෙන් තමයි නිවන් දකින්න පුළුවන් කියලා සම්මාවටපත් වෙනවා. ඒ සම්මාවටපත් කරන මාර්ගයට ගන්න ඒ පුදුජන කෙනාට දෙන කමඨාණා. ආර්ය මාර්ගය යන කෙනාට එච්චර මේ සරල දේවල් අවශ්‍ය නැහැ. ටිකක් ගැඹුරු එකක්. මොකද්ද? යම් කිසි කෙනෙක්ගේ අඩුවක් දැක්කම මං ගැටෙනවා. ගැටෙනවා නෙමෙයි. ඒ ගැටෙන එකට මං ඇලිලා. ඒ නිසානේ මං දිගටම ගැටෙන්නේ. ගැටුමට මං ඇලිලා නැද්ද? ගැටුමට ඇලිලා නැත්තම් මං අයි ගැටෙන්නේ. පලිගන්න පලිගන්නවා. පලිගන්නවට එයා ලෝභයි. ඒ ලෝභකම මේ පලි ගැනීමට තියෙන ලෝභකම නිසා අවුරුදු 20ක් බලි ගන්නවා. යනකොට ඔක්කොම රවනවා, බනිනවා, එක එක අරියාදු කරනවා. ඒ කියන්නේ එයා තුල द्वේෂය තියෙනවා. හැබැයි ඒ द्वේෂයට පුදුමාකාර ලෝභයක් තියෙනවා. द्वේෂයට ලෝභයි. ඒ ලෝභකම නිසා මේ द्वේෂය ඉවර වෙන්නේ එතනම ඒකම කන පිට ගන්න. හේතුවයි ඵලය දෙක එකට එකතු කරනවා. දැන් මේකේ හේතුවයි ඵලය වෙන වෙනම දකින්න එකක්. වෙන් කරන්නේ හේතුවම ඵලයේ බවට පත් කළාම හේතුවයි ඵලය එකතු වුනම නිරෝධ වෙනවා එතන. එතරම් නිරෝධ වෙනවා. ඒක සාමාන්‍ය බාලන්සේ. ඒක සම්මාවට වැටෙන්න ඉන්න කෙනෙකුට ඒක කියන්න ඕනේ. මිනිස්සු බයිනවද? යාපත් ලෙස දකින්න. ප්‍රශංසා කරන්න, ඉවසීම පුරුදු කරන්න. මේ මිනිස්සු අපට බයින්නේ අපි පෙර සංසාරේ බැනපු නිසා. මේක අපේ හාන්දරනේ පුත්‍රිජනායට කියන එක. පුත්‍රිජනායේ මාර්ගයට වැටෙන්න එපා. එයා මේ මේ කෙලෙස් වලට අවු වෙන්නේ නැත, ඇලෙන්නේ නැත, ගැටෙන්නේ නැත ජීවත් වෙන මොනවාරයට දැනුමක් දෙන්න එපා. එහෙනම් ඒක දෙනවා ඉස්සෙල්ලාම යාට. සරල එක. උඩට එන්න එන්න එන්න එන්න එක වෙනස් වෙනවා. ඒක ඇති වෙන්නේ එයා යම් යම් දේවල් එක දැන් අපි හිතනම එයාට පේන දේවල්, ඇයෙන දේවල්, ඇඟෙන දේවල්, සිතන දේවල් තුල අඩුවක් නැහැ. අඩුවක් නැහැනේ. අඩුවක් නැහැ. ඒතකොට ඇලීමක් බැඳීමක් ආවේ කොහමද? අනුකම්පාවක් ආවේ කොහමද? ඒ කියන්නේ මේ දකින්න දේවල්, ඇයෙන දේවල්, පේන දේවල් තුල සියුම් ලෙස මොකද්ද ඇලීමක් තියෙනවා. බැඳීමක් තියෙනවා. ඒක තමයි මේ අනුකම්පාව වශයෙන්, මහා කරුණාව වශයෙන් මේ දයාව වශයෙන් එළියට ආවේ. දැන් පේන දේවල්, ඇයෙන දේවල්, අඟින දේවල් තුල මොකුත් අඩුපාඩු නැහැ. හැබැයි අඩුපාඩු නැත්තම් අපේ හඳනේ එහෙම බැඳීමක් ඇති වෙන්න බෑනේ. ඒක ඇලීමක්නේ. ඒ ඇලෙන්නේ ඒ දකින්න දේ තුල සියුම් ලෙස මොනවාද එක තැනක බැඳිනවා. ඒක සියුම් ලෙස තියෙන්නේ. දැන් මේ කෝපය දකින්න. මේ කෝපය දකින්න. දැක්කද ඔබ වහන්සේ? දැන් ප්‍රශ්නයක් තියෙනවද ඔබ වහන්සේට? ඇලීමක් නැහැ. ගැටීමක් නැහැ. ලෝභයක් ආවද ගන්න ඕනේ කියලා. විසි කරන්න දේශයක් ආවද? මේක දැක්කාම වෙන මේක මේ විදිහට ඇදුවොත් හොඳයි එහෙම කියලා වෙන වෙන ලෝක ඇදිලා මුලාවක් ආවද? නැහැ. මොකවත් ආවේ නැහැ. ස්ථිරද? ආපු එකක් මම කියන්නද? කෝපේ දකින්න කලින් තිබිච්ච මානසිකත්වෙට කෝපේ දැක්කයි කියන මානසිකත්වය එකතු වෙලා නැද්ද? ඔව් එහෙම තියෙනවා. කොහොමද මන් දැකපු එක? ඒක තමයි හදන්න තියෙන්නේ. ඒක සියුම් එකක්. ඒක චෛතසික වලින් ඇති වෙන එකක්. ඉතින් සානස දැන් මේක තුලනේ මට බලන්න කිය නමුත් අරකට සාපේක්ෂව බලන්න කිව්වේ නෑනේ. දැන් සානස කිව්වේ දැන් මේ කෝපය දිහා බලන්න කියලා. ඒ දැකපු දෙයට සාපේක්ෂව මොකොත් මේ වෙනස් දෙයක් දැකලා නමුත් අර කෝපය දකින්න කලින් දෙකට සාපේක්ෂව මේක වැරදි. ඔබ වහන්සේ ඒක කියපු නිසා මම ඒකේ තව එකක් කියනවා ඔබ වහන්සේට. දැන් කෝපේ දැක්කා. ඇලුන් නැහැ, ගැටුන් නැහැ, බැඳුන් නැහැ. එහෙම නේද? <laughs> හරි. ඇලුන්නේ ගැටුන්නේ බැඳුනේ. ඒතර කෝපය දකින්න කලින් තිබිච්ච මානසිකත්වයට කෝපය දැක්කයි කියන මානසිකත්වයට ඇතුළු වුණා. ඒක පළවෙනි ප්‍රශ්නේ. දෙවෙනි ප්‍රශ්නේ තමයි මේකට මං ඇලුන්නේ ගැටුන්නේ බැඳුන්නේ කියලා ඒක ගවේෂණය කළා නේද? ඒ කියන්නේ ඇලුමකුත් තිබුණා ගැටුමකුත් තිබුණා බැඳීමකුත් තිබුණා. මම ඇලුනදයි කියලා බලනකොට ඒකට ඇලුනා. මම මේකට ගැටුණාදයි කියලා බලනකොට ඒකට ගැටුණා. ඇයි ගැටීමකින් තමයි ගැටීම බලන්නේ. ඇලීමකින් තමයි ඇලීම බලන්නේ. මම මෙයාට බැඳිලාද කියන එක බලන්නේ බැඳීමෙන්. මෙයා මගේ අතුරෙද්ද කියලා බලන්නේ එයා කරපු අනවශ්‍ය වැඩවලින්. නැත්නම් අතුරු අඳුරන්නේ කොහොමද? මෙයා මට හිතවත්ද කියලා අහුවාම ඔව් කියලා කියන. හිතවත්කම බැලුවේ එයා කරපු හොඳ දේවලින්. අතුරදියා බලන්නේ තීරණය කරන්නේ එයා කරපු අතුරු වැඩවලින්. එතකොට ගැටීමක් බලන්නේ ගැටීමෙන්, ඇලීමක් බලන්නේ ඇලීමෙන්. මේකට මං ඇලිලාද කියලා බලනකොට ඒකට ඇලිලා. ඇලිලාද කියලා බලන ඒ කාරණාවට ඇලිලා මේක නෙමෙයි ඒක බලන්නේ. මම මේකට ගැටෙනවද කියලා පරිස්සම් කරන. ඒ ඒ බලන එක තුලනේ ගැටෙනවා. ඒ ගැටෙන නිසා තමයි බලන්නේ. ඒ කියන්නේ ඒක තියෙනවා සියුම් ලෙස. හැබැයි ඒකට කර්ම හැදෙන්නේ නැහැ. ගොඩාක් දුරට මේ 100ක් වෙනකොට සිතවිලි එකකට දෙකකට නෑ. ඇයි? අර ඇති වෙන එකට නාම රූප ඇදුවාට පස්සේ සමහර එකක් දෙකකට ඇදෙන සියුම් කර්ම. හැබැයි අනිත්‍යවට හැදෙන්නේ නෑ. අවසි කර්ම. හැබැයි ප්‍රශ්න තියෙනවා. චෛතසික වලින් තියෙන සියුම් ලෙස තියෙනවා. ඇතිද තවත් එම එක එක කියාගෙන කියාගෙන යන්නද උදේ වෙනකම් <laughs> එතකොට ඇලීමක් මේ ඇලීමක් ගැටීමක් නැති කෙනා කෝපය දිහා එයාට පේරෙන්නේ කොහොමද දැන් ස්වාමීන් වහන්සේ ඉස්සරලා වුණේ මේ දෙක දකින්න කියලා මට තේරිච්ච විදිහට ඇලීමක් ගැටීමක් ඇති වුණා නමුත් ස්වාමීන් වහන්සේ කියලා දෙනකොට තමයි තේරුණේ නෑ ඇලීම් ගැටීම් තියෙනවා කියලා තියෙනවා එතකොට ඇලීම් ගැටීම් නැති කෙනා අර ප්‍රශ්නය අහනට උත්තරේ දෙන්නේ කොහොමද? කෝප්පේ තියා බලන්න අපෝ. දැන් ඔබ වහන්සේට මොනවද තේරෙන්නේ? ඒක කියන්න තේරෙන්නේ මට තේරෙනවා. කෝප්පේ දිහා බලන්න කිව්වාම එයා බලනවා. මොනවද පේන්නේ කියලා අහුවාම ඔබ වහන්සේ බලන්න කියපු කෝප්පේ පේනවා. එතනින් යාට එක අඟලක්වත් ගිහිල්ලා නැහැ. එයා දැකලා නැහැ මොකවත්. ඇලිලත් නැහැ ගැටිලත් නැහැ මොනවද එන පෙන්නලා තියෙන ඔබ වහන්සේ බලන්න කියපු කෝපේ පේනවා හරිනේ කෝපේ දිහා බලන්න කිව්වා බලන්න කියපු කෝපේ පේනවා දැන් ඇලිලත් නැහැ ගැටිලත් නැහැ ලෝභ දේශ මොහොන නිරෝධගාමිනී එයා හරියක් කෙනෙක් එයාට මොකවත් දැනිලා නැහැ එයාට කෙලෙස් නැහැ එයාට කෙලෙස් ඔප්පු කරන්න ක්‍රමයක් නැහැ එයාගේ කෙලෙස්ේ මේ මිනිසුන්ට ඔප්පු කරන්න ක්‍රමයක් නැහැ මේක දිහා බලන්න මොනවද පේන්නේ කෝපයක් පේනවා. තා මොනවද පේන්නේ? සුදු පාට පේනවා. තාම මොනවද පේන්නේ? අඬුවක් පේනවා. තාම මොනවද පේන්නේ? මල් දාලා තිනවා. තව මොනවද පේන්නේ? වතුර දාන්න පුළුවන් වාගේ වලක් වාගේ තිනවා. තව මොනවද පේන්නේ? වාටිය හොඳ ලස්සනට මැදලා තිනවා. ඒක බලනකොට මොනවද හිතෙන්නේ? මේක රොයල් සෙරමික්. මේක වැටුනොත් කැඩෙනවා. ඒවත් හිතෙනවා. දැන් එයා කවුද? එයා තාම පුතුජනයි. එයා තාම පුතුජනයි. මේක දිහා බලන්න. බැලුවා. මොනවද පේන්නේ? සතරමා භූතය ඒක රාශි වෙලා මේ විවිධ නාම රූප ඇදිලා තියෙනවා. ඒ වගේ මේකත් එක නාම රූපයක්. වටිනවද නැහැ. ඉතින් ඒකයි අරකයි ඔක්කොම එකයි මේකයි දෙකම එකයි මේසයයි කෝපය දෙකම එකයි නාම රූප වල වෙනසක් විතරයි. වටිනාකම මොකුත් නැහැ මොකවත් වෙන්නේ. සකුරුදාගාමී මොන මේක බලන්න කෝපෙදී බැලුවා මොනවද පේන්නේ ඒකට හැලීමක් නැහැ ගැටීමක් නැහැ බැඳීමක් නැහැ මේ ඒකට ප්‍රශ්නයක් නැහැ මොකුත් වෙන්නේ කියලා මට තේරෙනවා ඒ කියන්නේ එයා තාමන්නේ තුන්වෙනි ලේයර් එකේ එයා හැලීමක් තියනවාද කියලා බලන්නේ චෙක් කරන්නේ ඇයි තාම සියුම් ලෙස තියනවා කියන එක සැකයක් තියෙන. ඒ සැකේ තියෙන තාක්කල ඒක චෙක් කරනවා. කෙනෙක් කියලා ડොක්ටර් ලේ ටිකක් බලමුනේ. ලේ ඇයි? නෑ සීනි ටිකක් බලන් ආවේ. එයාට සැකයක් තියෙනවා. තාම සීනි තියනවාද හොඳ වෙලාද? ඒ සැකේ නිසා නේද චෙක් කරන්නේ. දැන් මම චෙක් කරන්නේ නැති ඇයි? මට සැකයක් නෑ. මං දන්නා මට නෑ කියලා. ડોක්ටර් මේ මාස 6ක් විතර චෙක් කරන්න පොඩ්ඩක් අර පටිය හොතලා බලන්නකෝ. ප්‍රෙෂර් එක පොඩ්ඩක්. ඇයි? නෑ තියනවා. දැන් හොඳයිද කියලා පොඩ්ඩක් බලන්නකෝ. ඒක බලලා රිසල්ට් එක තියෙනකම් අදවත ගෑනවා වැඩිද දන්නේ නැහැ මේ සීනි දැන් වැඩිද දන්නේ අර ගැයීම තියෙනවා කියනවා දැන් normal. හරි සන්තෝෂයි. ඒ කියන්නේ යාට සැකයක් තියෙනවා. තියෙනවද කියන සැකේ තියෙනවා. ඒ සැකේ තියෙන්නේ සිතිවිලි වල සියුම් ලෙස. ඒ සැකේට තමයි චෙක් කරන්නේ. තාම මට මේවල ප්‍රශ්න තියෙනවද? ඇලෙන්න තියනවාද ගැටීම තියනවාද බැඳීම තියනවාද මේ නාම රූප වලට තාම අවුවෙන එකක් තියනවාද අවුවෙන එකක් තියනවාද කියලා බලන්නෙම එයා තාම අවුවෙනවා කියන මානසිකත්වයේ තියෙනවා හරියට සැකයක් නැහැ මේක දිහා බලන්න කෝප්පේ දිහා. බැලුවා. මොනවද පේන්නේ? ඔබ වහන්සේ බලන්න කියපු කෝප්පේ පේනවා. හරිනේ. හරියටම හරිනේ. නැවතිච්ච කෙනෙක් නෙමෙයි. ඔබ වහන්සේ යනවද? යන්න නම් අදහසක් නැහැ ඔබ වහන්සේ කියන තැනට ඕන යන්න. යනවද කියලා වුවාම ඕ මේ ගමේ යන්නත් තියෙන ගමේ යනවද කියලා දැන් අපි අහුවද? අපි යනවද කියලා වුවම උන්වහන්සේ කතන්දර කියනවා. යනවා වහන්සේ දැන් වඩිනවද? ඔව් මේ කුරුණෑගල යන්නත් තියෙනවනේ අපේ හාමුදුරුවෝ මේ මම ගිහිල්ලා මේ නැවතිලා එට කුරුණෑගල වඩිනවා මේ අවස බස් එකේ මං මේ කතන්දර ඇහුවද නෑ. ඒතර ආන්න තේ කියන්නේ අර ඇතුලේ තාම හැලෙනවා තාම ගැටෙනවා තාම අර ලෝභ දේශ මොහ නාම රූප වලින් හැදෙනවා. ඒ තමයි කර්ම ඔක්කොම එන්නේ. ඔබ වහන්සේ වඩිනවද? ඔබ වහන්සේ වඩින්න කියනවා නම් කියන තැනට වඩින්නම්. දැන් වඩින තැනත් මම තමයි කියන්න ඕනේ. ඇයි? උන්වහන්සේට අදහසක් නෑ. මෙතන හිටියත් අතන හිටියත් එකයි. අදහසක් නෑ. අනුන්ගේ අදහසක් තිබුණොත් ඒක ඒගොල්ලෝ වෙනුවෙන් ඒක ක්‍රියාත්මක කරනවා. ශාසනය වෙනුවෙන් ජීවත් වෙනවා. අනිත් අයගේ යාපත වෙනුවෙන් බණ කියනවා. Tamanට ඉන්න කියලා බලාපොරොත්තුවක් නෑ. ආයස්කල්පය පිළිබඳ බැඳීමක් නෑ. අනිත් අයගේ යාපත වෙනුවෙන් ජීවත් වෙන්නේ. අනිත් අයට සේවාවක් වෙන්න ඕන නිසා කාලා බීලා ජීවිතය රැක ගන්නවා. නැත්තම් ජීවිතය රකින්න යට අදහසක් නැහැ බලාපොරොත්තුවක් නැහැ. එයා අර කෝප්පේ තුලින් එක දැක්කොත් එයා රාපේ. බලන්න එකම කෝප්පේ. අපිට කොච්චර කතන්දර කියනවාද? මේ විදිහට මේ සියලුම නාම රූප වල මේවා දකින්න පුළුවන් වෙන්න ඕනේ. හැම දේ තුලින්ම කමඨාන දකින්න පුළුවන් වෙන්න ඕනේ. ඒ හැම දේ තුලින්ම රාත් වෙන්න මේ මාර්ගඵල හතරම සතර සටිපට්ඨානෙ දකින්න පුළුවන් වෙන්න. එයා ප්‍රඥාව තියෙන කෙනෙක්. එයා ප්‍රඥාවට සමවදිච්ච කෙනෙක්. ආයේ ඒකේ සැකයක් මොකවත් නෑ. ඒක දෘෂ්ටි මොකවත් නෑ. ඒක කෙලිම ඔරිජිනල්මයි. ඒක දකින්න බැරි නම් සමහරේ වල පේන්නේ නැත්නම් ඒ කියන්නේ තාමේ පඤ්ඤාව ඔරිජිනල් එකක් නෙමෙයි. ආගත්‍යව එකතු වෙලා ඇතුළ ඇදිච්ච එකක්. කියවපු නිසා දැනගත්ත දේවල් නිසා ඇතිවෙච්ච එකක්. ඒක ඩුප්ලිකේට් එකක්. කොතනරි තැනක ප්‍රශ්නෙකට උත්තරයට ඉර වෙන්න පුළුවන්. කොතනරි තැනක බ්‍රේක් එක වදින්න පුළුවන්. ඒ කියන්නේ ඒක ඔරිජිනල් එකක් නෙමෙයි. මේව තමයි දැනගන්නේ ඒවා.